අවසරයි මේ සාකච්ඡාව ගොඩාක් වැදගත් වුණා අපේ ස්වාමීන් වහන්සේලාගේ ඒ චක්කුව පිළිබඳව තියෙන අදහස් ඒ චක්කුව පිළිබඳව තියෙන තමන්ගේ පැටහීම් අවබෝධ ගොඩාක් පිළිබිඹු වුණා ස්වාමීන් වහන්සේලා ඉදිරිපත් කරපු කාරණාවන් තමයි මේ චක්කුවට විවේකයක් ලැබෙනවා මේ චක්කුවට පේන රූප පිළිබඳ අවබෝධයක් ලැබෙනවා. චක්කුවෙන් කලින් දැක්කට වඩා දැන් දකින්න එකේ වෙනසක් Tamanට තේරෙනවා. එන වෙන ක්‍රමවේදයේ වෙනසක් වෙලා තියෙනවා. මේ චක්කු භාවනාව අසමත සිත පීඩා කරන භාවනාව දීර්ඝ කාලයක් කරනකොට ක්‍රමක්‍රමයෙන් මේ චක්කුවේ ප්‍රාණ ධාතුව වැඩි වෙනකොට අපේ ස්වාමීන් වහන්සේ නමක් කිව්වා වාගේ මේ චක්කුවට පේන ක්‍රමවේදය වෙනස් වෙනවා කියනවනේ. ඒ වෙනස තේරෙනවා. මොකද්ද ඒ වෙනස කියලා කිව්වම මට නෙමෙයි පේන්නේ ඈට පේන්නේ. මට නෙමෙයි පේන්නේ ඈට පේන්නේ කියන අවබෝධය වෙනකම් මේක සංවර්ධනය වෙනවා. ඊට පස්සේ මොනවාර දැක්කද නැහැ. ඇයි යට මතක නැහැ. හේතුව එයා අර ඇසෙන් එයාට චක්කු ප්‍රසාදයෙන් එයාට අරගෙන නැහැ පණිවිඩය. දැන් අපි බස් එක ජනේලයක් ළඟ වාඩි වෙලා ගමන් කරනකොට කිලෝමීටර් 40 50 යනවනේ. හැම දෙයක්ම අපිට මතකද? සමහර දේවල් විතරනේ මතක. මිනිස්සේ කෑගගා රණ්ඩු කරගෙන හිටියොත් ඒ සිද්ධිය අපිට මතකයි. මේ ආවල් තැන මෙම ප්‍රශ්නයක් වෙලා වාහනයක් එක්ක මේ මිනිස්සෙක් රණ්ඩු කරගෙන හිටියා. හැබැයි කඩවල් දහස් ගණන්, මිනිස්සු දහස් ගණන්, নানা ප්‍රකාර ගොඩනැගිලි දහස් ගණන් අපිට හම්බෙන්න පුළුවන් කිලෝමීටර් 100ක් විතර යනකොට. හැබැයි මේ එකක්වත් මතක නැහැ නේ. හැබැයි විශේෂ දෙකක් තුනක් විතරනේ මතක තියෙන්නේ. එහෙනම් මේ ඇස දැකපු රූපය මේ ඇසට එහා පැත්තේ තියෙන චක්කුවට ගෙනල්ලා චක්කු ප්‍රසාදේ තැම්පත් කරලා විඥානයත් එක්ක සම්බන්ධ කරලා පෙර මතක දැන් දැකලා ඉවරයිනේ. ඒකට ඒක කලින්නේ. පෙර මතකයක් වශයෙන් මේක තැම්පත් තුන් නැත්තම් ඒකක් මතක නැහැ. උවමනාවෙන් බැලුවොත් මේ චක්කු ප්‍රසාදය කියන මේ මුම්පිලිය ඇටයක් අතර තියෙන මේ ප්‍රසාදය තුළ මේ කාරණාව තැම්පත් වෙලා නැවත මතක් කරනකොට ඒක මතක් වෙනවා. අපි ආනවා මේ කුරුණෑගල රජේ රෝලේ කොතන තියෙන කෙනෙකුට හරියට මේ රවුන්ඩ් ද බෝඩ් එකේ ඉඳලා දුර ප්‍රමාණයට හරියට කියනවා. ඇයි? ඒක හොඳට මතකේ තියෙනවා. චක්කුවේ රැඳිලා. සමහර දේවල් රැඳිලා නැහැ. ඒකම කොයි හරියට වර කපුලේ මතක නැ ගින් තමයි බලන්න ඕනේ. හැබැයි එතනින් තමයි ගින් තියෙන්නේ. මතක නැහැ. එහෙනම් මේ චක්කු ප්‍රසාදයේ ප්‍රාණය වැඩි වෙනකොට පළවෙනි එක තමයි මේ ඇහැට පේන බව ඉස්සල්ලාම යාට දැනෙනවා. ඇහැට පේනවා. ඇහැට පේන්න යනවා කියන එකත් එයාට වැටෙනවා. ප්‍රාණය වැඩිනේ. ඇරෙන්න යන්න කලින් එයාට තේරෙන මේ ඇරුණොත් මේ ඇරෙන සීමාවේ තියෙන එක මෙයාට පේනවා කියලා. ඒ නිසා ඇරෙනවද නැද්ද කියන චිත්තානුපස්සනාව එයා තුළ වැඩෙනවා. ඒ කියන්නේ නූපන් අකුසල් වළක්වා ගැනීමේ ඥාණය පාළ වෙනවා. මේක එක ප්‍රයෝජනයක්. කලින් ඒක නැන්නේ සද්දයක් ඇතිකම ටක් ගාලා ඇදියා බැලුවා අලියෙක් ඇවිල්ලා. සද්දයක් ඇහෙනකොට අපි දන්නා සද්දයක් එන සතෙක් ඇවිල්ලා. ප්‍රශ්නයක් නැහැනේ. ඇරිලා බැලුවාම කේල් පැලේ කනවා. නැත්නම් අපේ ඒනට බෑලා කනවා. දැන් ඒක දැක්කාම අලියා පේන්නේ නැහනේ. විනාශ වෙන සම්පතේ ආනියනේ පේන්නේ. ඒතකොට කලබල වෙලා අලියට අනතුරු කරන්න මේ වගේ දේවල් වෙන්න පුළුවන්. එහෙනම් මේ සිත කොතනද පවතින්නේ එතන චිත්තානුපස්සනාව වැඩි. ඒතකොට සිත තමයි 100 කියලා කියන්නේ. එතකොට මේ ආයතන අයතුලින් වැඩිපුර ක්ලේශ ධර්මයන් අට ගන්න නිසා මේ ආයතන අයේ චිත්තානුපස්සනාව වැඩි කෙරුවොත් 100 වැඩි කෙරුවොත් මේගොල්ල තුලින් අට ගන්නා වූ ක්ලේශ ධර්මයන් අවම වෙලා ශුන්‍ය වෙලා කාලයක් යනකොට නැත්තටම නැති වෙලා යනවා. එහෙනම් මේ චක්කුව පිළිබඳව අපි මේ වැඩිපුරම කතා කරන්නේ මේ පළවෙනි ඉන්ද්‍රිය විශේෂ ඉන්ද්‍රිය හැම දෙයකම යොමු වෙන ඉන්ද්‍රිය. නායට ගන්ධය අදාළයි. නමුත් මොනවද කියලා බලන්නක පිඹින්නේ නැහනේ. අතට අර මොනවද කියලා බලලා පස්සේ තමයි ඉබලා බලන්නේ. ඇයෙනව මොනවද එකක්. ඇයිච්ච බවෙන් අපි දැනගන්න නැහැ. ඇරිලා බලලා මේකෙන් තමයි මේක ඇයෙන්නේ කියලා එමනේ අපි දන්නේ. නම් මේ අම්ම ආයතනයකම ක්‍රමවේදයට මේ ඇස කියන එක මුල් වෙනවා. දැන් හිතෙනවා. දොර වාලක් දන්නේ මේ ඉඳලා බලන්න පුළුවන්නේ. බලන්නේ අපි ගිහිල්ලා ඇස්සරින්ලා බලලා ලොක් එක වැටලා තියෙන ඉබ්බෙක් ඉන්නවා එන දාලා තියෙනවා හරි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මේ චක්කුව හැම ආයතනයකම ප්‍රධාන ඉන්ද්‍රියක්. මෙයා නිතරම හැම එකටම යොමු වෙනවා. ඒ නිසා මේ චක්කුවේ චිත්තානුපස්සනාව වැඩිපුර පීඨීම නිසා මේ චක්කුවේ ප්‍රාණ ධාරිතාව වැඩි වෙන නිසා ඉස්සෙල්ලා මෙයා දැනගන්නවා මේ ඇසට පේනවා කියන එක. සිතට නෙමෙයි ඇසට පේනවා. අර බස් එකේ යනකොට වගේ ඇසට පේනවා. ඇසට පේන්න යනවා කියන එකත් එයා දැන ඇරුණොත් පේනවා. ඒ නිසා එයා අඩි 3ට වඩා උස්සන්නේ ඉස්සුවත් පේනවා. පෙනුනට පස්සේ මොකද්ද කියලා හොයලා බලලා ඒක තුලින් ඇතිවෙච්ච ලෝභ ද්වේෂ මොහ නවත්තනවට වඩා පේන්න කලින් නැවතෙන එක හොඳයිනේ. කර්මයක් ඇති වුණාම ඒක අවෝසි කරන්න බෑයම් කරන්න එපාය. කර්මයක් ඇදුනට පස්සේ ඒක වන්දිය ගෙවන්න ඉපදෙන්න එපාය. කර්මයක් ඇදෙන්න කලින් නවත්ත ගන්න ඥානය යට පාළ වෙනවා. මේකත් පංචේන්ද්‍රිය භාවනාවේ චක්කුව තුලින් ඇතිවෙන්න තවත් එක ප්‍රයෝජනයක්. මේ චක්කුවේ සීය වැඩි වෙන්න වැඩි වෙන්න ඈට පේනවා කියලා දැනගත්තනේ නෑ. ඈ පේනවා කියන එක දැන් එයාට පත්‍යක් වෙනවා. මොනවද පේන්නේ? ඈ පේනවා. ඇයි? ඇස් දෙක පියාගෙන ඇයේ සීය තිබ්බා මොනවද එයාට පේන්නේ? ඇස ඒ විදිහට මේක පේන්න පටන් ගන්නවා. එහෙනම් මේ නාම රූප මොකවත් මේ ඇස ඇතුළට යන්න බෑයි. මෙතනින් පණිවිඩයක් ගියොත් වැඩිලා පරාවර්තනය වෙලා රූපය අනිත් පැත්තට ඇරිලා මේක ආවල්ද කියවට පස්සේ නේද කර්මය ගොඩනගන්නේ. එහෙනම් විද්‍යාව කියන්නේ මේක සංඥාවක් ගිහලා එළියට සංඥාව යන්න. මේ චක්කුවේ විශේෂත්වය තමයි මේ ඈ මෙම අරගෙන ඉටියට යට මොකවත් පේන්නේ මේම කෙරුවට මොකවත් පේන්නේ ඇයි මේ චක්කුවෙන් එළියට තරංග යන්න. ඒ මට්ටමට මේක දියුණු වෙනවා. එහෙනම් මේ ඇස තුලින් එයා පණිවිඩයක් ගන්නවා කියන එක පරණ කාලේ කතාවක්, අලුත් කාලේ කතාවක් පණිවිඩයක් ගැනෙන්නේ නැහැ. එහෙනම් මේක දිනු වෙන්න දිනු වෙන්න අපි පණිවිඩේ ගත්තා. අපි පණිවිඩේ ගත්තා. පණිවිඩ ගැනෙනවා. පණිවිඩ ගැනෙන්නේ පණිවිඩ නැවතිලා. දැන් චක්කුව නිවන් දැකලා නැද්ද? චක්කුවෙන් කර්ම හැදෙන්නේ නැහැ. එහෙනම් මේ නිවන් දකින්න කියලා සූදානම් වෙනකොට සිත විතරක් නිවුනම හරියද දැන් සමාධි වෙන කෙනාගේ සිත නිවෙනවනේ යෝගින්ට සිත නිවෙනවනේ ඒතර යෝගිය සමාධි වුණාම එයා සමාධි සුවේ ඉන්නවා දැන් යෝගිය කෑරුණාම කෙලෙස් ඇති වෙන්නේ නැද්ද එතකොට දැන් සිත නිවුනට මේක නිවන් දකින්න බෑනේ කර්ම හැදෙනවනේ එහෙනම් ආයතන අය තුලින්ම ඇතිවෙනා වූ කර්මය නවත්තන්න ඕනේ එහෙනම් මේක තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ කයට අනුවත් නිවෙන්න ඕනේ. ඒකනේ සතර සටිපට්ඨාන හතරක් කියන්නේ දා භාග්‍යතුන් වහන්සේ. සිත නිව්වත් වැඩ ඉවර නම් කෙලිම චිත්තානුපස්සන ඒ කායන මග්ගෝ චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ඉවරයි ප්‍රශ්නේ. ඒක බුදුහාමුදුරේ එහෙම කියන්නේ. සතර සටිපට්ඨාන මාර්ගය. මොකද්ද මේ කය පටවි මට්ටමේ මේක නිවෙන්න ඕනේ. පටවියෙන් නිවෙන්න ඕනේ. ආපෝ වලින් නිවෙන්න ඕනේ. ඇඟින් වලින් නිවෙන්න ඕනේ. සිතවිලි වලින් නිවෙන්න ඕනේ. ඊට පස්සේ සිතත් නිවෙන්න ඕනේ. එහෙනම් මට්ටම් හතරක් දේශනා කරනවා. එහෙනම් මේ ඇස කන දිව නාසය සමසිත කියන මේ ආයතන අයම නිවුනොත් තමයි යාට නිවන් දකින්න පුළුවන්. කන නිවුනට නිවන් දකින්න කන නිවිච්ච කෙනා කවුද? බීරා. අපි කියනනේ. ඇයි? කන පුංචි කාලේ ඉඳලා ඇහෙන්නේ නැහැ යාට. එතකොට දැන් කනේ හැයෙන්නේ නැත්තම් කන නිවිලානේ කර්ම හැදෙන්නේ නැහනේ. දැන් නිවන් දකින්නවද? පොඩි කාලේ ඉඳලා කතා කරන්න බෑ. යාට කියන අපි ගොළුවා. නේද? කතා කරන්න බෑනේ. දැන් කතා කරන්න බැරි නිසා දැන් කට නිවිලානේ. කර්ම දෙන්නේ පරුසා වාචා, පිසුනා වාචා, මුසාවාදා, සම්පපලාපා මොකවත් නැහැ. දැන් එයා නිවන් දැකලාද? නැහනේ. එයා තාම සසර යනවනේ. මොකද වෙලා තින්නේ? අනිත්‍යව නිවිලා නැහැ. එතකොට S2 කර්ම හදන්නේ කවුද යාට කියන්නේ අන්ධයා. S2 මොකවත් වැඩ කරන්නේ එතකොට දැන් යාට පේන්නේ නැත්නම් දැන් නාම රූප මොකවත් ස්පර්ශ වෙන්නේ නැහැ. රාග මොකවත් උඩ පේන්නේ නැහනේ. එතකොට දැන් එයා නිවිලාද? නැහනේ. අනිත්‍යව වැඩනේ. එතකොට පුංචි කාලේ අබ්බගාතෙක් ඉන්නවනේ. නැගිටින මොකවත් නැත්පල වෙලා. දැන් කය මොකවත් වැඩ කරන ප්‍රාණඝාත වෙන්නේ නැහැ, කාම වර්ධ ඇසිරෙන්නේ නැහැ, මොකක් සුරාව ගන්න මොකවත් නැහැ. දැන් එයා නිවිලාද? නැහනේ. එහෙනම් මේ ආයතන ක්‍රියාවිර විත උන පළියට මනුස්සෙන් නිවන් දකින්නේ ඒ ආයතන වල ධර්මතාවය නිවෙන්න ඕනේ. ගනුදෙනුව නිවෙන්න ඕනේ. කර්ම අට ගන්නා වූ ස්වභාවය නිවෙන්න ඕනේ. එතකොට තමයි නිවන් දකින්නේ. එහෙනම් නිවන් දකින්න මේ ආයතන අයතුලින් අටගන්නා වූ කර්ම නිවන්න ආයතන අයතුල 100 වැඩි වෙන්න ඕනේ 100 වැඩි වෙන්න නම් ප්‍රාණධාරිතාව වැඩි වෙන්න ඕනේ ඒකට පංචේන්ද්‍රිය භාවනාව කරන්න ඕනේ එහෙනම් මේ පංචේන්ද්‍රිය භාවනාව අපේ විමුක්ති මාවත එලි කරනවා අපි යන මාර්ගය අපට වඩා පැහැදිලි කරලා දෙනවා මේක හරි මේක යන්න කියලා එහෙනම් ප්‍රයෝජන කියලා කිව්වම අපට මේ ක්ලේශ ධර්මයන් ඇති වෙන්න කලින් දැනගන්න පුළුවන්. ක්ලේශ ධර්මය ඇති වෙන බව දැනගන්න පුළුවන්. ඇති වෙන්න කලිනුත් දැනගන්න පුළුවන්. පේන බව නවත්ත ගන්න පුළුවන්. පෙනෙන බව නවත්ත ගන්න පුළුවන්. මට මගේ ඇස පේනවා. මං දකින්නකොට මට නාම රූප පේනවද? මගේ ඇස පේනවද? ඇසනේ පේන්නේ. එහෙනම් මේ චක්කුවෙන් චක්කුව නවත්තන්න පුළුවන්. මේ මට්ටමට මේක දියුණු වෙනවා. එහෙනම් මේ භාවනාව ගොඩාක් වැදගත් අපට අනිත් ආයතනත් අපි දවස ගන්න පොඩ පොඩ සාකච්ඡා කරමු මේක තුල තියෙන ක්‍රියාකාරීත්වය ඒකේ තියෙන ප්‍රයෝජන ඔබ වහන්සේලාත් මේ භාවනා නිකන් දෙන පළියට කරන්න එපා ඒක තුලින් ප්‍රශ්නාන් ඇයි මේ භාවනා කරන්නේ මේවා කලින් ආලා තිබුණ මේක කෙරුවොත් මොනවද වෙන්නේ නිවනට මේක අදාළද ලෝකෝත්තරද එන අනිත් මා භාවනා මධ්‍යස්ථානවල මේක උගන්වන්නේ ඇයි ඒගොල්ලෝ දන්නේ නැද්ද මේකේ තියෙන යථාර්ථය මොනවද මේක කෙරුවොත් මොනවද වෙන්නේ අවුරුද්දක් යනකොට මට මොනවද වෙන්නේ මොනවද මට හිතෙන්නේ ඒක කරලා බලන්න ඕනේ ඒක කරලා බලලා අත්දැකීම් ගන්න ඕනේ ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ ඒක විපස්සනාවක් කරනවා කොහොමද ආගත්ත දේ පුරුදු කරනවා පුරුදු කරපු දේ ආගත්ත දේ දෙක එකයි දෙකල සංසන්දනය කරාම දෙක එකයි ප්‍රත්‍යක්ෂ කරනවා එහෙනම් මේ විපස්සනාව අපි මේ චක්කුව තුලින් අනිත් ආයතන තුලින් වඩන්න ඕනේ එහෙනම් අද අපි පොඩි කාලයක් සාකච්ඡා කළා චක්කුව පිළිබඳව මේ සාකච්ඡාව හැමෝටම ප්‍රයෝජනවත් වෙයි. අනිත් ආයත ගැනත් අපි පස්සේ කාලේ සාකච්ඡා කරනවා. එහෙනම් අද අපි සාකච්ඡාව අවසන් කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.